අනවඤ්ඤානි කම්මානි ඒතං මංගල මුත්තමං තේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අසංකේයයක් පිරිස නිවන් පුර පමනුවමින් දේශනා කළ මා මංගල සූත්‍රයේන ඉදිරිපත් කළ ගාථාවේ තුන්වෙනි දහම් පදය අනුව අද අපේ සක්මන් භාවනාව ආරම්භ කරමු. අද උදාපත් වී තිබෙන්නේ අදි වෙසක් උපෝසත දවසයි. වර්ෂ 3කට වරක් මේ අදි වෙසක් හෝ අදි පොසොන් අදි නිකිණි වැනි දිනයක් එක පොහොයක් ඇති ඇති වෙනවා. එයින් මේ අදි වෙසක් දවසත් විශේෂයි. විශේෂයෙන්ම මේ වෙසක් මාසයේ පොයවල් දෙකක් උදාපත් වීමෙන් බෞද්ධයන්ට වැඩියෙන් කුසල් කරගන්න පිළිවෙත් පුරා ගන්න අවකාශ ලැබීමත් වාග්යයක්. එනිසා වෙසක් නිමිත්තෙන් අද මේ සිදු කරන ලබන සක්මන් භාවනාව වෙසක් දවසකදීම තුන් ලෝක ධාතුව අමිත් මෛත්‍රී අමාගලෙන් තෙමමින් මෛත්‍රිය වැඩි වූ සරුවඥන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ බුද්ධත්වයට ගෞරව නමස්කාර කරමින් අපේ සක්මන් භාවනාව ආරම්භ කරමු. ගාථාවේ සඳහන් වන තුන්වෙනි දහම් පදයේ ඥාතකානංච සංඝහෝ ඥාතීන්ද සංග්‍රහ කිරීම. ඥාතීන්ගේ සංග්‍රහ කිරීම ආමිෂ සංග්‍රහය සහ ධර්ම සංග්‍රහය වශයෙන් දෙආකාරයකින් සිදු කෙරෙනවා. ඥාතීන්ද කෑම බීම ඇඳුම් පැළඳුම් යාන වාහන මිල මුදල් ගෙවල් දොරවල් ඉඳුම් හිටුම් පහසුකම් ආදී වෛද්‍ය ප්‍රතිකාර ආදී සියල්ලම ආමිෂ සංග්‍රහ ඇටියට හඳුන්වනවා. එවැගේම ඥාතීන් සීලාදි ගුණ පිහිටුවමින් ඔවුන්ට දෙලොව ජීවනෝපිනිස පිළිවෙත් දහම් උගන්වා යහපත් ප්‍රතිපත්තිවල යෙදවීම ධර්මානුග්‍රහ ඇටියට හඳුන්වනවා. අපේ සරුවක්ඥන් වහන්සේ බෝධිකාරක ධර්මයන් වශයෙන් පිරු ත්‍රිවිධ අර්ථචර්යාවේ පළමුවන්නේ ඥාති අර්ථචර්යාවයි. නෑයන්ට වැඩ සැලසීම. ඒ ඥාතියින්ද වැඩ සැලසීම මේ මිනිසෙකු වශයෙන් නොව ත්‍රිසංගත සතුන් වෙලා පවා පක්ෂීන් වෙලා පවා සිදු කොට ඇති බව බෝධිසත්ව චරිත රාශියකින් අපට දැක ගන්න ලැබෙනවා. එනිසා ඥාති කියන තමන්ගේ කියන හැඟීම ඇති තමන්ගේ ජාතියට, තමන්ගේ වර්ගයට, තමන්ගේ පෙළපතට ඒ විදිහට අනුග්‍රහ කිරීමත් ලෞතුඩා බුද්ධත්වයේ පවාගෙන දෙන ශ්‍රේෂ්ඨ වූ චර්යාවක්. එනිසා ඥාතීන්ට සංග්‍රහ කිරීමේ මංගල ධර්මයේ මෙලව දුණුවක්, පරලෝ සුගතිය, ශාන්ත නිවනක් ගෙන දෙන බැවින් මහා මංගල ධර්මයේ හැටියට සරුවක්ඥන් වහන්සේ දේශනා කළා. එනිසා ශාන්තිනායකයන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ වූ ඥාති අර්ථ චර්යාවට নমස්කාර කරමින් අපි මේ දහම් පදයේ නිමිති කොටගෙන සක්මන් භාවනාවේ මෙත් වඩමු. සුමිහිරි නිවන් සැපකින් සනසෙනු පිණිස මම ඥාතිනට ආමිසයෙන්ද ධර්මයෙන්ද සංග්‍රහ කරන්නෙමි ඥාති සංග්‍රහය කිරීමෙන් මම කායික සුවයෙන් සුවපත් වෙම්වා බිය දුරු නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත් නැත්තෙක් වෙම්වා මාමින් මාගේ හිතවත් නූද නැදහත් නූද අහිතවත් නූද සියලු සත්වයෝ ඥාති සංග්‍රහය සිදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා කෙලෙස් නැති සියලු සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද මාමින් ඥාති සංග්‍රහය සිදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා ගිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා දික් වූ ශරීරති සියලු සත්වයෝද ඊතාමිති ශරීරති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීරෙන් ඇති සියලු සත්වයෝද මාමින් ඥාති සංග්‍රාය සිදු කිරීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඊතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද වටකුරු ශරීර ඇති සියලු සත්වයෝද ඊතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද මාමින් ඥාති සංග්‍රායෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා වියව් දුරු නැත්තෝ වෙත්වා සුවපත් නූ සිත් නැත්තෝ වෙත්වා දුටු විරු සියලු සත්වයෝද නොදුටු විරු සියලු සත්වයෝද ළඟ වෙසෙන සියලු සත්වයෝද දුර වෙසෙන සියලු සත්වයෝද මාමින් ඥාති සංග්‍රායෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා ගිය වූ දුරු නැට්ටෝ වෙත්වා සුවපත් වූ සිත් නැට්ටෝ වෙත්වා ඉපදුණු සියලු සත්වයෝද උපදින සියලු සත්වයෝද මාමින් ඥාති සංග්‍රායෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත නැත්තෝ වෙත්වා සියලු ප්‍රාණීයුද සියලු භූතයෝද සියලු පුද්ගලයෝද මාමින් ඥාති සංග්‍රායෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ආත්ම භාවයන්තෝද සියලු ස්ත්‍රීහුද සියලු පුරුෂයෝද මාමින් ඥාති සංග්‍රායෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බියව් දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු ආර්යයෝද සියලු අනාර්යයෝද මාමින් ඥාති සංග්‍රහයෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු දෙවියෝද සියලු මිනිසයෝද සියලු විනිපාතික සත්වයෝද නාමෙන් ඥාති සංග්‍රහයෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැස්තෝ වෙත්වා යකින් අවීචියෙහි පටන් උඩින් භවාග්‍රේ දක්වා දස දිසාවෙහි අනන්ත ලෝක ධාතු වාසී සියලු සත්වයෝ ඥාති සංග්‍රහයෙහි යෙදීමෙන් කායික සුවයෙන් සුවපත් වෙත්වා දියව්ව දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෙත් සිත වඩත්වා කිසිවෙක් කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරේවා ක්‍රෝධ නොකෙරේවා වෛර නොකෙරේවා පලිගැනීම් නොකෙරේවා වංචා නොකෙරේවා රැවටීම් නොකෙරේවා නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා දුකක් පීඩාවක් කැමති නොවේවා සියලු සත්වයෝ සියලු සතුන් වෙත මෙත් සිත වඩමින් මෙලොව සුවපත් වෙත්වා පරලොව සුවපත් වෙත්වා දෙලොව ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු